සරච්චන්ද්‍ර කුරුප්ප මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ. ඔව්. අපේ හාමුදුරුවෝ අද මනවින් ඉවසීමෙන් සහ බැහැර කිරීමෙන් අප අකුසලයෙන් මිදීම ගැන පැහැදිලි කළා. අපේ හාමුදුරනේ මේ දැන් අපි මේක වරදින්න පුළුවන් ද මෙහෙම. දැන් අපි දස්සන අපහාතබ්බා කියන්නේ අංක 1ය. භාවනා අතහ පහතබ්බා කියන්නේ අංක 7 වගේ අනුපිළිවෙල හිතුවොත් අපිට ඉවසීමෙන් සහ පරිවර්ජණයෙන් එන අදිවාසනා සහ පරිවර්ජනා එන්නේ හතර පහට. එතකොට අපි <laughs> හිතාගත්තොත් වඩා වැදගත් ඉවසීමේ මේක පරිවර්ජණය කිව්වොත් එහෙම වුණොත් භාවනා පහතබ්බා අවසන් වෙනවා. එතකොට අපේ හඳුනේ මේවා පුද්ගලයාට අනුව, පරිසරයට අනුව, අවස්ථාවට අනුව මේ හැම එකක්ම වැදගත් වෙන්න පුළුවන් එතෙන්දී අංක එකේ. අනිත් එක ඊට පහළට පහළට කියන්නත් බෑ. ඒක වඩා වැදගත් අවස්ථාවත් එක්ක. ඔව්. ඒකෙන් අපි හඳුනන මේක අංක අංක පිළිවෙලින් මේක වුණාම අපිට වැරද්දක් වෙන්න පුළුවන් නේද අපිට? පටලැවිල්ලක් වෙන්න පුළුවන්. මොකද සමහර කෙනෙක් ඒ අර දැන් අපිට කරුණු කියනකොට මොකක් හරි එක කාරණයක් මුලින් කියලා ඊට පස්සේ ඉතින් කියාගෙන යන්න සිද්ධ වෙනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේවල් මෙහෙම අනුපිළිවෙල දැක්වීමේ විවිධ ක්‍රම තියෙනවා. දැන් ආරෂ්ඨාංග මාර්ගය ගත්තන් පස්සේ සම්මා දිට්ඨිය තමයි මුලටම දේශනා කරන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගයේහි අවසානයටම වැඩෙන ප්‍රධානම කාරණේ. හැබැයි ඒක තමයි මුලටම දක්වලා තියෙන්නේ. මුලටම දක්වලා තියෙන්නේ ඇයි? මුලදිත් ඒක තමයි අත්‍යවශ්‍ය. එතන මුලින් සම්මාදිට්ඨිය නැතිනම් අර මුකුත් කරන්න බෑ. ඒ නිසා මුලටත් සම්මාදිට්ඨිය ඕන. හැබැයි අවසානයට පූර්ණ වෙන්නේ සම්මාදිට්ඨියමයි. එතකොට අනිත් කාරණා ටික ඒකට පරිස්කාර හැටියට ක්‍රියාත්මක කරනවා. අන්න ඒ වගේ තමයි මෙතනදී දස්සනා පහදප්පා. එතකොට දර්ශනය, නිවැරදි දැක්ම, සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය නැතිනම් ඒකයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ පටන් ගන්නෙදිම දේශනා කරන්නේ. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. දන්නා වූ දක්නා වූ තැනත්තාටයි මේ කතාව කියන්නේ. මේ මේ අනුශාසනාව කරන්නේ. එහෙම දැනුමක් එහෙම දැක්මක් නැති කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. එතකොට දර්ශනය කියන එක මෙතනදී ප්‍රබලයි, මූලිකයි. ඒ නිසා තමයි දස්සනා පහතබ්බා කියලා ඒක මුලින්ම පැහැදිලි කරන්නේ. එහෙම නැතුව ඒක පුහුණු කරලා අනිත් ඒවා කරන්න ඕන කියන එක නෙමෙයි. ඊළඟට භාවනා පහතබ්බා කියන එක අන්තිමට කරන්න ඕන කියන එක නෙමෙයි. ඒ නිසා මේක අංක පිළිවෙලකට කියන කාරණේ නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ අවස්ථා පිළිවෙලට අවස්ථා ඕචිතව මේවා පාවිච්චි කරන්න සුදුසු ක්‍රම හතක් තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයි අපේ ආමුදු. අපේ ආමුදුරන්ට බොහොම පිං අපිට වරදින්න පුළුවන් තැන ඒක අනිවාර්යයි. ඒක මතු කරපෙක ගොඩක් වටිනවා. මොකද ඒක ඇත්තටම ගොඩක් දෙනා ওই විදිහට වරද්දගෙන පටලවා ගන්න කතා කරන අවස්ථා අපට ඇහිලක් තියෙනවා. ඒ නිසා ඒක ඔබතුමා මතු කරපෙක ගොඩක් වටිනවා. අපේ හාමුදුරනේ එහෙම හේතුනෙත් මමත් ඇහුවා. හැමෝම භාවනා කරන්නට දඟලනවා. නමුත් මේ සබ්බාසෝ සූත්‍රයේ ඒක තියෙන බොහොම පහළ තැනක. ඒ නිසා මේ ඒ වගේ ඉතින් මට දැන් බනහල පමනක් සෝවාන් වෙන්න පුළුවන් කියන අය මේ සබ්බාසෝ සූත්‍රෙත් ඒගොල්ලන්ගේ අදහස සනාත කරන්න යොදා ගන්නවා. ඒ ඔව් දැන් බනහල පමනක් නිවන් දකින්න පුළුවන් කියන කාරණේ අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තිනවා. ඇත්තනම් බනහල සෝවාන් වෙන්න නෙමෙයි රහත් වෙන්නත් පුළුවන්. ඒ මට්ටමට මනස සසරේ පුහුණු කරලා තියෙනවා. ඉතින් අපි බණක් ඇහුවාම අපි සෝවාන් රහත් වෙන්නෙත් නැතිනම් සෝවාන් වෙන්නෙත් නැතිනම් නම් ඒකේ තේරුම බණේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ මනස ඒ දහම් කරුණ අහලා ඒ මොහොතේ වැඩෙන මට්ටමට අපි පුහුණු කරලා නැහැ. ඉතින් ඒ ටික පුහුණු කරන්න වෙනවා. අපි අර මුලිනුත් කිව්වේ එකයි මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සාධක පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට පාරමිතා පුරනවා කියලා කියන්නේ කල්ගත වෙනවා කියන කතාවක් නෙමෙයි. ඒ අදාළ ගුණාංග තිබුණොත් තමයි ප්‍රඥාව අර මට්ටමට වැඩෙන්නේ. ඉතින් මේ මට්ටමට ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් අවශේෂ ගුණාංගවල තියෙන ඌනතාවයයි ඒකෙන් කියන්නේ. ඉතින් ඒ ගුණාංග ටික අපි කොහොම හරි කොච්චර කාලයක් ගිහින් හරි පුහුණු කරගන්න වෙනවා. ඒ අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ නිදුක් නිරෝගී වේවා. මේ වගේ බොහොම අගනා පැහැදිලි කිරීමක්. ඒ හොඳයි. තරවසන්නයි. එහෙනම් දැන් වෙලාව 9යි හරියටම කාල වේලාව නිමාවටපත් වෙනවා තව කාට හරි ප්‍රශ්න තියනවද අහන්න හොඳයි ලක්මිනි මහත්මිය